淡い විතින mắt කිසි දුරකට එක්තැන්ව සිටින තිබෙන නම් භාවනාව කරමු භාවනාවේදී සහජ එකඟ භාවයේ වැඩි කරගන්න පුළුවනි. 虽然你呢？ ඒකාග්‍රතාවය ඇති කරගන්නේ ඒ කිසිවකට නොවේ ගන්නා හුස්මටයි ආපසු දෙන හුස්මටයි පැවැත්ම වෙනුවෙන් ජීවත් වීම සඳහා එසේම භාවනා කිරීමට 能吗？ මේ හුස්ම ආපසු දුන් විට තවත් හුස්මක් ඉල්ලගන්න පුළුවනි. ඉල්ලා ගැනීම හා ආපසු දීමට සම්පූර්ණ ඒකාග්‍රතාව අවබෝධ කරගනිමු. එකඟ වූ විසින් උස්මත් ඉල්ලා ගනිමු. ආපසු දෙමු. ඉල්ලා ගන්නා හුස්ම ගැන ඉල්ලාගත් හුස්ම පසු දීම ගැන ඒකාග්‍ර වීම කඩාකප්පල් වෙනවා සිදුවීම් වලට මුල් තැන දීමින් සතිමත් බව මෙතනදී අත්‍යවශ්‍ය වෙනවා හුස්මට ඒකාග්‍රතාවය ඇති කරගන්න යම් පමණකට අවදිමත් බව තිබුණොත් ඒ පමණටම ඒකාග්‍ර වෙන්න පුළුවනි බුද්ධිමත් වන විට ඒකාග්‍රතාව ඇති වෙනවා සම්පූර්ණ අවධානයෙන් තමා පැවැත්ම ජීවිතය ආ භාවනාව වෙනුවෙන් හුස්ම ඉල්ලන්නේ නැවත ආපසු බාර දෙන්නේ ආශ්වාස කරන්නේ ප්‍රශ්වාස කරන්නේ අවදිමත් බවයි ඒකාග්‍රතාවයි එකට වැඩ කරන විට හිතට ලොකු පහසුවක් දැනෙනවා සුව පහසුවක් නැඟටත් දැනෙනවා ඒ කියන්නේ හිතටම සතුටුයි. අත්දකින්න සතුට සුව පහසුව ඒකාග්‍ර වූ ආශ්වාසයේදී ප්‍රශ්වාසයේදී